මෙම පහන් කනුව ධර්මදේශනා පවත්වනු ලබන්නේ දේවාලේගම කන්දේ গিදර පොත්ගුල්ගල ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍ය කටුකුරුන්දී ඥානනන්ද ස්වාමින් වහන්සේ විසිනි. ආදිවාසීන්ගේ ශීලයේ සමාදන් වෙන নমස්කාරය කියන්නේ बुद्धं शरणं गच्छामि धम्मं शरणं गच्छामि सङ्घं शरणं गच्छामि द्वितीयम्पि बुद्धं शरणं गच्छामि तृतीयम्पि धम्मं शरणं गच्छामि इत्यम्पि सङ्घं शरणं गच्छामि तत्यम्पि बुद्धं शरणं गच्छामि तत्यम्पि धम्मं शरणं गच्छामि तत्यम्पि सङ्घं शरणं गच्छामि शरणगमनं सम्पूर्णम् පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි ආමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි සාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි විසුනා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි කරුෂා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි සම්පප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි මිච්ඡා ආජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්ධින් ආජීවට්ඨමක සීලං ධම්මං සාධුකං සුරක්ෂිතං කତ୍වා පමාදේන සම්පාදේ ධම්මං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 දරාති මන්දුජාත් පාදින් සදාරත් පින්නතුනි පොසන් පොය දවස අපට හිතුමාරාතන් වහන්සේගෙන් ලැබුණු බුද්ධ ශාසන දායාදයට මහා පරිමාණී උපහාර දක්වන දවසයි කලාකන්දකින් පටන් එන කුඹුරු වෙන පුරා සිද්ධාස්ථාන සුදෝසුදු සිල්වත්යෙන් එළිය වෙන දවසක් ආද ප්‍රතිපත්තිය වෙන්නේ මේ කෙරෙන පිළිගස්ම බොහොම වටිනාදියක් ඒ ප්‍රතිපත්තිය තුළ ඇති මනෝහාර්ය දේම ගැනීම ඊටත් වැඩි වටිනාදියක් අද අපි මේ මාතෘකා කරගත්තු ගාථාව දේශනා කරන්නේ නිදාන කතාව. මෙන්න මේ දෙවෙනි කාර්යී වැදගත් තම අපිට දීපා කරනවා. ඒ ප්‍රබසන උසක් පොයේ දවසක ඉරෝහි බුදු පියාණන් වහන්සේ කුමාරාණි වැඩ රසන අවස්ථාවක විසාකා අවස්ථාවකදී සීපිස කුමාරාණන්ට ලැබුණා. විසාකා මහෝපාසිකාව ඒ ශිල්පීසේ මානුපාසිකාවන් ළඟ පිටු වෙලා හොකා මේ අම්මල මොකද මේ ඔයාට දිල්ලාගන්නේ කියලා අපි මේ දිල්ලාගන්නේ දිවිලෝකෙ උපදින්නේ කියලා කිව්වා දිවිලෝකෙ උපදින්න කලා ඊළඟට නැදිවියේ ඒ වාසනම් බලන්න යනවා අපි ඔයාට දිල්ලාගන්නේ සපත් නිවාසයෙන් මිදීමටයි සපත් නිවාසය කියලා කියන්නේ දිනුත් ඒ කාලේ ගාමික බහුභාගාසීවණියක් තිබුණා ඉතින් යම් සායතුෂේක් වාදයාවක් කිව්වේ පාවාගත්තාම අර කටිල වාදාවට නැතහොම වුණාද විශාර විශාදී කොරම්පන්පති ඇති වෙනවා ඒක නිසා මේ අද අය ඒ විදිහටම ප්‍රාර්ථනා කරගත අපට අර භෝගාංග ආසීවනේ කියන්නේ තියෙන සපත් වාසී කියලා. අනිකට භාගාංග වශයෙන් සිටින අවස්ථාවවලදී වාසී භාවනාවෙන් අපි ඕලාරික සමාන්තර. ඊළඟට අහුව තරුණ ස්ත්‍රියගේ මොකද්ද මේ පරමාර්ථය බලාපොරොත්තු ප්‍රථම ධර්මයෙන් පුත්‍රයෙකු ලබා දෙනවා. මොනවද මේ වරටම පුතෙක් ලබා ගන්නවා. ඊළඟට අහුව අපි නිර්මාණාන් කියන්නේ නිර්මාණාන් කියන්නේ ගැහුණු ගමන. ඒ ගැහුණාන් කියන්නේ හරුවා. මොකද මේ සිල්ලකින් කියන. අපි ධර්මතාන් අපිට වයවාහන ලැබේවා. ඉතින් ඔන්නයි කතන්දර කරගෙන ඉෂා මම හොපාස්තා බුදුදා පහන්සිලන් අපි කාණ්ඩු මා ඉතරවට අපිට ලැබුණා මම ලැබුණා. ඒක බුදුචාරන් මහන්සියන් වහන්සේ ආතාවම තමයි මේ ලෝකෙ මිනිස්සු කියන්නේ මේ සංසාර වක්‍ර වලන්නේ කරජාන නිසා මේක ගැටියට පන්නේ දැන් කවුරුවත් කැමති නෑ කියලා නන්ද ප්‍රකාශ කරනවා හරියට යන්දා තීන්දා නන්දක් අතරදී ගෝපාණී ගාමී දාපන්න වගේ ජරාවත් මරණයක් කියන දෙක මේ සත්‍යයේ ආනිෂ්ඨ මරණය කරා මානුෂ කරා ගන්නවා. ඒ අරහත් දින මන්දාගල ධාර්මාව බඳාලා යථා දක්ඛේන ගෝපාලෝ ගාමෝ ආදී පුච්චා ඉවන් ජරාත් මච්චුචේ ආදී ආදී පාන ධම්සේ කුමාරනි එවිටදී දාවී ගෝධිති මතදාර කන්නේද එසේම ජරාවත් මරණයත් දෙක සත්‍යයේ ආශ්‍රය මාර්ග කරා දක්වන්නේ කළාදා දැන් මේ කථාන්තර තුනකට පෙන්නවා අරේ විසාකාම උපාසිකාවගේ සීල් පිළිසේ බාහිර පෙළ ගැස්ම වටිනා 500ක් නමුත් අභ්‍යන්තර පෙළ ගැස්ම ඒ තරම් හොඳ නැති බවල් වී මොකද ඒ පොහොය අද ලකින්නේ අන්නර විදිහේ මේ සංසාරක සම්බන්ධ රාහි ආදී නාමයි සෞඛ්‍ය පරමාර්ථ කුලදගෙන බුදුපියාණන් වහන්සේ මේ පොයාට පිළිවෙල දුන වටිනාකම රාජින්ම සදාන්නවා අදම අවස්ථාවේදී සංඝයා වහන්සේ රාමතල ප්‍රකාශ කරනවා මානිති අංගාර්ථකින් යුක්ත මේ පොයාට සිල් රැකීම ආත්මය මහා නිසංසාරී මහා දෝෂක් මහා පැතිරීමක් ප්‍රතිපස්සිය කොයිදෙන රත්නාවත මේ ওই පරමාර්ථකින් රත්නාවත මේ හොයන්නේ මහා මහා සංසතිය බුදුයාණන් වහන්සේ ප්‍රාර්ථනා කරලා යාට ප්‍රකාශ කරනවා ධම්මාර්ථ ශ්‍රාවකයකින් මෙහෙම කල්පනා කරනවා අර්ථන් මාංශේලා තිබින් කොට සතුම් මෙලිමින් බැලකිලා මුඹ අනුභව පුරුවත් කරලා දාලා අත්තතාවකෙන පිළිබඳව ලැජ්ජාරතිකේ මේ මාර්ගයෙන් පිළිබඳව ලැජ්ජාරතිකේ සත්‍යයෙන් කිරී දයාරිත කරති සියලු සත්‍යයෙන් පිළිබඳව හිතානුකම්පාවෙන් යුක්තව වාසය කරනවා කන්නේ අමාද එක දවසක් විතරය දවසක් ඒ විදියටම සතුන් වැනි දෙන්නේ ශික්ෂාපදී රහතන් වහන්සේලා රකින්න මන්දමින් රැකීමෙන් රැකීම තුළින් ආදන් මානසිකා අනුගම අනුකරණය එපමණකින් මේ මානසික පෝෂණය දැක්කා කියලා අනේ එක එක ශික්ෂා පදයක් පිළිබඳව නම් ආදන් මානසිකාගේ මට්ටමින් ඒ රැකීම බව විද්‍යානන් මානසික පරමාර්ථ බව විද්‍යානන් මානසික අවස්ථාවට ඉතින් ඒ එක එකක් ගැන අමුතුවෙන් කිව්වා විශේෂයෙන් සඳහන් කළ යුතු වෙනවා දැන් මේ ශික්ෂා පද අතර මේ ක්‍රියාවලිය සමාදාන දානයි. දැන් විශේෂයෙන්ම තුන්වෙනි ශික්ෂාපදයේ මේ ජීවිතයට අදාළ සාමාන්‍ය ජීවිතයට අදාළ දෙයක් නොවේ. ඒක අර ප්‍රධාන වාක්‍යයකට ප්‍රතිපදාදාන අප්‍රක්‍මචාරී දාන වලදී කියනවා. උඩ බ්‍රහ්මචර්යවාදී. ඒ වගේම විකාර භෝධි. මේ ජීවිතේ ඕන වෙලාවට බඩගින්න ගන්න පුළුවන්. රැඳුන දවල් මේ දෙයක් නෙමෙයි. නමුත් මේකදී විකාර බෝධි ශික්ෂා පාදයන්ට මම හොයන්නේ. නාගරම් ගයම් බයම් විසුදාකම් ඔය ආදී කාරණා දේවල් ශරීරය අලංකාර කිරීම ඒවා මේ ජීවිතයයි දේවල්. නමුත් මේ පොය දවසේ ඒ සිත ස්ථානයකට වෙලා ඒවා ඉදිවත් වෙලා සත්‍යවසත් ගත කරනවා. ඒ වගේම උස්සසුන් මාසුන් පිළිබඳ කතා කරගෙන ඉදිරි දොරවල් වලට ලෝකයේ තියෙන තරම් උපෝභෝගී මාන්නයි කරදවන්නේ. ඒකේ අතහැරලා දාලා මේ මේ සිද්ධාන්තාහයට ඇවිල්ලා චාම් මුදින් සරදිනා ඒ විදිහට බිම වැතිරලා ඉන්නවා. මොකද්ද මේ දෙකේ මේ ලෝකෙට හිංසාව වීම නිසා සමාජයේ මේ හිංසාවක් වීම නිසා ඊට වඩා ලොකු පරමාර්ථයක් ඔය අතිවිද කියන්නේ. මොකක්ද මේ අදහස? දැන් කුසල් පිළිබඳව කියනකොට කියන සංවට්ඨ ගාමී කුසල් විවට්ඨ ගාමී කුසල් සම්මතකාණී කියලා කියන්නේ සංසාරේ කරකෙන්න හේතු වෙන විශ්වාසය. නැත්නම් පිළිමේදී බෝධනාවලදී විරෝග සම්පatti ප්‍රභෝග සම්පatti ප්‍රාර්ථනා. විවට්ටකාණී කියලා කියන්නේ මේ සසරේ පිටීමට දීපන භාවනා නිවන් ප්‍රත්‍යක්ෂ කිරීමට මට ලැබේවා. සසර පිටීමට හේතු වේවා. ඒක ඒ ප්‍රාර්ථනා. කුසිදාන පිළිබඳව විවට්ටකාණී චේතනාදී සතිය පිටින්නේ වේදනාව සරණාධ්‍යානින් කළ තමයි මහා කඩමානස. චීනය පිළිබඳව දක්වන බොහෝ අවස්ථාවල ආමත් අපරාමත් කියලා සීලයේ දෙකල දක්වන පරාමත් කියලා කියන තෘෂ්ණාවෙන් වලින් අල්ලගත්තු සීලය පිළිබඳව සඳහන් වෙන්නේ මේ මේ මේ සීලය රැකීමෙන් මේ වෘතය රැකීමෙන් මට එවිට වෙන්න ලැබේවා එවිට අසත්‍යයක් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ජීවිතය ලැබෙන බව එනම් ඒක පරමාර්ථයෙන් දරතොත් අන්න සීලේ වටිනාකම ලැබේ. ඒ වගේම ඉතින් අන්න එක බුදු පියාණන් වහන්සේ කුලින් කියතොත් මේ ශීල තුලින් මන්ත්‍රල දුන්නේ දීපිනදා නිවන් දරපටලදා අවස්ථාව. මේ සීලේ දුන වටිනාකම දැන් කියනොත් ඔන්න බුදු පියාණන් වහන්සේ සීලයට දබු ලංසෝක. එතකොට මීට ඉහළට වටිනාකම අන්නව නිසා පහළට ගැනීමට අයිතියක් මේ කියන්නේ රහතන් වහන්සේලා ඉහිපොට රකින මේ ඉතිකිරියාවද මහ අතිදරදේ අතරය අතනේ රාත්‍රියේ දවල් තාලේ තුල විතරක් මේක රකින්නවා. එහෙම පටන් ගන්න මේ සීලය රැකීම ඒක ලංස්ව පහදට ගන්න නැතුව වටිනාකම අපි ඡේද කරගත්තොත් ධම්මිනේකට මේවා පූර්ව පසළොස්වක පොයක පොයේ සමාදන් වීමෙන් නවතින්නේ නැතුව අමාවතට සමාදන් වෙනවා ඊළඟට අටවද අමාවතට සමාදන් වෙනවා තවත් කෙනෙක් ඒ දවස් වලට අමතරව තවත් දවසක් ගන්නවා දවස් අටක් සමාදන් ඒ සමහර ඒ බෞද්ධ පින්නතුන් සමහර මාසික හතර දවසක් වෙනකන් අට දවසක් පවා ඒ ගස්ථාන වල ගත කරා අර්ථියක් සම්මත මේ මොකද්ද මේ කියන්නේ මේකම සංකල්පය කොට මේ මෝසතාංග සියස්ත්‍රිමිනේ කමසංකරන දී පින්වතා සාමාන්‍යයෙන් දැන් අන්තියටත් දැවිදලා ටිකක් දෙන්නටම පොඩි දෙයක් තමයි බෞද්ධයාට ආදර්ශනාත්මක මාර්ගය. ඉස්කෝලා දෛත්‍යෝලා ආදර්ශනාත්මක මාර්ගය තමයි බෞද්ධයාගේ ප්‍රතිපදාව. ආදර්ශනාත්මක මාර්ගයේ එකම සංකල්පයක් අර සම්මා සංකල්පවලට අයිතික. ඒක ප්‍රධානම සංකල්පය. නමුත් දිනාගේ ජීවිතයේ තියෙන කර්ම සංකල්ප කරන අවස්ථාවක් නැහැ. ඒ නිසා අන්න පුරාණ දවස්වල අමාරු දවස්වල අර විදි විශේෂ දවස් වෙනවා කියන්නේ. ඒ සිද්ධාන්ත ඩ්‍රොප් වෙලා මෙන්න මේ විදිහේ සාන් ජීවිතයක් තුනේ අර ශික්ෂා පද රැකීමට උත්සාහවත්. උත්සාහවත් වීම වෙනවන්නාම ඒකයි වටිනාකම. මේ ජීවිතේ දුක්ඛම් බඩලු ඒවා කල්පී ලක්ෂණ බිනතුන්ට ඒ පැවිද්ද බලාපොරොත්තු වෙන බිනතුන්ට අන්න එක්කම පෙරහුවා. මොහොතකාණ්ඩාංගයේ සමාදාන නීතිය මෙහෙකාම සංකල්පය දිනු කරගෙන ඒ ඊයේ අධිකාරීම පිළිබඳ මෙහෙකාම ඒ පරමාර්ථය ඉති කර ගැනීමට මූලික අවස්ථාව. ඒ වෙනුවට අවිදී විසම්පාද බලාපොරොත්තු වීම දිනදා ජීවිතයේ යෝගියාමු විවාහී ප්‍රශ්නා සිතා ගැනීම ඉලක්ක කර ගැනීම අර ලක්ෂ්‍ය පහතේ වීමක් වෙනවා. අවදාක්ෂේරුවක් වෙනවා. ඒක නිසා දැන් මේ ඔය රටේ සමාදන් වෙන මේ සමාවිත සිල ගණන් දහස් ගණන් ලක්ෂ ගණන් ඒ මේ පින්වතුන් පාසක පාස්තාවන් සිල් සමාදන් වෙලා ඉන්න දර්ශනයක් වශයෙන් අපි බෞද්ධ අපට බොහොම පිට ප්‍රබෝධවත් වෙන දර්ශනයක් ඒ බාහිර තලක පෙළ ගැස්ම ඒකවන්නා සංදර්ශනයක් අපිට කොහොමද සිද්ධල අපිට වෙන්න පුළුවන් ඒ වුණාට මොකද මේ බාහිර පෙළ ගැස්ම තරමට ආධ්‍යාත්මික පෙළ ගැස්මක් ආවේ නැත්නම් ඒක ඒ තරම් ඒක මහත් ප්‍රමාණ සාතේ කියලා කියන්න බෑ. ඒච්චර වටිනාකමක් නෑ ශක්තියක් නෑ. ඒක නිසා යරපතිගේ මේ මේ හොඳ දේ වුණා හොඳ දේ හැටියට පේන දේ වුණත් මේක පරමාර්ථ කරන්නට පරමාර්ථ ඥාන මහන්සිය මේකට දුන්න වටිනාකම අපි නිතර සිහිපත් කර ගන්නෝ යාමතා උපාසිකා අනිසාකා මා උපාසිකා ඇසු ප්‍රශ්න වලට පිළිතුරු වලින් පේනවා ඒ උපාසිකාවන් මේකේ වටිනාකම අඩු වෙනවා කියන්නේ. ඉතින් වාසනාවට වගේ අනේ පිළිසිටුතුමා ඒ ඊජාන්ගේ උපාස මහත්මුන්ගෙන් අහුවාගේ නේ මේ කාලෙවත් අපි තම විසාරාගෙන ඉස්සරහට අවිලා උපාසිකාවන්ගේ දරුවෝ දෙකක් තවත් ප්‍රමාණයක් මොකටද මේ සිල් රකින්නේ කියලා කොයි කොයි විදිහේ උත්තර දෙන්න ලැබෙනවා ඒ වගේ හානියක් සිද්ධාන කෙනෙක් ඇවිල්ලා ගොත් මේ උපාදක මාත්‍රිකයකට ගොයා සීමාවට. මොකටද මේ සීල් ලක්ෂණ පිළ ගැලෙන්නේ? මේ සීගාන දහස් ගන්න කියලා. කොයි කොයි විද්‍ය උත්තර දරන ඇස්සේ. මේක අපි කියන්නේ අන්න මේ පිළිතුරු තමයි. ඒවට පිළිතුරු සපයා ගන්න ඕන. නමුත් අපිට මතක් කරලා දෙන්න වෙන්නේ අන්නර බුද්ධ වචනයට අනුව. මේ පින්නදාට මේක විශේෂ අවස්ථාවක්. අද වශයෙන් ඒ ජීවිත කියන අතර බලනකොට පුල්දාස් කම්බර් සහිත එකක් ඉතින් අර මම දන්නවා මේ කුරුවට අහුණු මීයා දුර්වලයාගෙන මේ කුරුව වටේම කොහොමද එරියෙන් දුවනවා කොච්චර දිව්වා දුර්වල නම් අහුවෙන්නේ නැහැ නමුත් ඒ වේගය අඩු කරපු අවස්ථාවේ සමාජ විට දුර්වල පේන්න පුළුවන් අන්න ඒ වගේ මේ කුරුවට අහුණු මීයන් වගේ තමයි හිත වශයෙන් පිළිවි වෙච්ච කොයි තරම් අවිවේකී අන්දමට ගත වෙන්නේ ඒ තුල යම් විරාමයක් ඇති කර ගැනීමයි පොය අනුසිද්ධකීමේ බලාපොරොත්තු. ඒ ලැබෙන විරාමය තුලින් අන්න ජීවින්න දාත අර රහතන් වහන්සේලාගේ මන්ත්‍රමින් සීලයක් අධිෂ්ඨාන කරගෙන ඒ සීලය එක ආවර්ජනා කිරීම සතුටුපදාගෙන සංසුන්ව යම් සීමාවකට යොමු කරලා ඒක තුලින් ඊළඟට සත්‍ය සත්‍යපඥාණයට හේතු වෙනවා නම් ඔන්න මේ කූඩුවේ දොරටුව සොයා ගන්න. ඇත්ත වශයෙන්ම දොරටුව තමයි සතර සතිපට්ඨානයේ සංසාර වට්ටපරාදී සිටීමේ දොරටුව සතර සතිපට්ඨානයේ තුනේ එකට වැටුණු ඥාටයි කොච්චර පිළිගැස්ම තිබුණා තම තමන්ම මේ දොර සොයා ගන්න. තම තමන්ටම දොර සොයා ගන්න. පිළිගැස්මේ ශක්තිමත් අමරුලින් දොරටුව මේ විවෘත වෙන්නේ නැහැ. ඒක තම තමන් මාර්ගය සතිපට්ඨාන මාර්ගයේ යම් සිද්ධ උපකාරකෙන් සතිපට්ඨාන මාර්ගයේ යම් මේ නිවන් දොරටුව මේ සසරෙන් ඈතර වීමේ දුර්ගුණ දුරු කර ගන්නවා. මොන විදිහේ කාරණා තුනක තුල තියෙන ගැඹුරක් මේක තියෙනවා. ඒක නිසා අපි මේකම මේ මතක් කරලා දුන්නේ විශේෂයෙන්ම. නමුත් හැම දෙයකම දැන් අර බාහිර අංශ බාහිර පොත් පිටර පොත් ඉතුරුනා අභ්‍යන්තර ප්‍රමාණය ඉක්මනින්ම ලෝකයට අනුමත වෙන්නේ කියලා. පොතේ අත්‍යන්ත සීලය රැකීමේ මූලික අර්ථය අන්නර කියලා ජීවිතයේ ඉඳලා ජීවිතයේ ඉඳලා සමක්තමේ පැවිද්දට සංක්‍රමණය වීම නැත්නම් පරිවර්තනය වීම පිළිබඳ එක් අත්ව අවස්ථාවක් කියලා සැලකන ඔයාලට සූදානම් දැන් මේ පිළිතුරුන් දකලා ඇති ඔය රහතර පොළේ යටිපැත්තේ ඉඳින්න නැගුවේ පොළේම පොළේ තඩා ඉඳලා ඊළඟට යම්සි දවසක හොඳ ලස්සන පියාපත් සමනාලයෙන් කියලා ඒ මනනතලා හිතන්නේ මනින් මනට පියාඹල යනවා. මොනවා පරිවර්තනයක් තමයි හිතාගන්න තියෙන්නේ. මේ අනුදරුවන් පිළිබඳ කල ගොරෝසු ධර්මයේ මිදිලා ඒ ධර්මයෙන් පුරුවාගේ සම් අවස්ථාවක පාර්ශ්වතිවරත් අරගෙන අර ලස්සන පියාපත්යෙන් සම්මනලයක් වගේ ශ්‍රමණේ වෙන ඒ උතුම් පරමාර්ථය ඉෂ්ට කරගන්න පුළුවන් වන්නේ අන්න කොහේ යටදී අර ජාපුතු පියාණන් වහන්සේ දුන්න ඊළඟ වටිනාකම හිතට නගාගෙන ඉන්න තමයි. මේ ලැබුණු වටිනා අවස්ථාව පිළිතුරු වල වලින් වාක්‍ය ලැබිලා මේ සිද්ධාස්ථානයේ ගත කරන පැකිලිය තුල රහතන් වහන්සේලා රේ චන්දාව සීට නගන්නේ අපට පුළුවන් මණ්ඩමින් අපි අද දවසේ ඒක කිට්ටු වෙනවා කියන හිත තියාගත්තොත් යම් දවසක අර ක්‍රමක්‍රමයෙන් අර විදිහට පොරොය පොරොයක් ඔය දෙක තුනක් හතරක් රකින්න තියෙන අන්තිමට යම් අවස්ථාවක තියෙනවා දැන් මේ කරා ගන්න බැරිය කියලා හිතාගත්තු වල දරගොරෝසු දැන් අමුදරුවන් පිළිබඳ දල බැමි ඒවා කොහොම පහසු වෙනවා කරා ගන්න පිළියව මොකද නෝකයි කොට වටිනාකම මේ උපෝසථ අංග සීලය පිළිබඳව මේවා සියයට නගාගෙන අති වශයෙන් මේ උපෝසථ අංග සීලයේ එක එක ගැන හිතලා බලනකොට මහා පුදුමයි. ඒ අර ඒ ජීවිතයේ දින ප්‍රාර්ථන සීලය මට්ටමනේ ඊට වඩා උතුම් මාර්ගයේ උත්කෘෂ්ට මට්ටමකින් මෙතන තියෙන්නේ. ඒ උත්කෘෂ්ට ලක්ෂ්‍ය ඉදිරිපත් කරගෙන අපි ඒකට මේ වටිනා ආරම්භයක් තීරු කරන්න ඕනේ. මේ තත්ත්වය වාගේම තමයි දැන් අපි දන්නවා ඒ සංසාරයේ ස්වභාවය මේක වටබලන්නේ ගැනීම යමා. වටබලන්නේ යාම ඉදීම වගේ කෙරෙන දෙයක්. දැන් ඔය මෙරිගෝරාව කියලා කියනෝනේ විනෝද මාර්ගය. ඒ සාමාන්‍යම මෞඛ්‍යෝ විනෝද කාර්යයේ කරුව කරගෙන ගිහිල්ලා ඔය දී අස්වැක් පිටේ දරුවා තියෙනවා. ඉතින් මේක අර පංච දූර්යනාදී වගේ බෑන්ඩ් වාදන් මැද්දේ මේක කරගෙන යනවා. අර දරුවා හිතනවා මේ ආශ්‍රය අපිට මේ ගාමනේ කියන්නේ. මොකද රවුම් තුනක් ඉඳලා ගිහිලා වුණා නවතිනවා. ඒත් ප්‍රශ්න කැනති නෑ. තව රවුම්, තව රවුම්. ඔන්න ඔය වගේ තමයි මේ සංසාරී සත්‍යයේ ජීවිතේ. අර පංච කාම සම්පත්තිය නැද ඒ දූර්ය නාදය නැද මෙරිකෝ රවුම් යනවා. ඉතින් මොකද මේ රවුම් ජාති කරා ජාති මරණ. ඔයයි රවුම්. රවුම කරගෙන යනවා. ඊට පස්සේ කැමති නෑ රවුම්. තවත් රවුම්, තවත් රවුම්. අන්න ඔය රෝසන් කල්පය ලෝකයේ අතුලදී නම් සම්මුණෙත් කල්පනා කරනවා නම් ප්‍රාණක සංසාරයෙන් අත් දෙන්න කියලා. ඒ මේ කියන පොසත් දවසේ ලැබෙන විරාමයකට උපකාර කර ගන්න ඕන. අර මේ කාම සංකල්පයට අදාළ සංකල්පනාවල් සිදුවීම අතු කරගෙන අමුද්ද ලෝකෙට ප්‍රදක්ෂණ කරන දෙයක් නෙවෙයි. තම තමන් තම තමන්ගේ ජීවිතයේ ශාරීරික තත්ත්වය යථා පරිදි අවබෝධ කර ගැනීම තමයි මේ භාවනා මාර්ගයේ අනර මුක්තිය ලබා ගන්න පුළුවන්. ඉතින් මේ සංසාරය ගැන කතා කරනකොට දැන් බුදු පියාණන් වහන්සේගේ මේ ගාථාවේ ගැඹුරු අර්ථ ගැන අපට හිතන්න වටිනවා. දර්වා බොහොම සරල ගාථාවක් තියෙන්නේ. මොකද්ද? යම්සේ කිවිතකින් ගත්තු ප්‍රපංච ළමයින් ගොදුරුමකට දාන්නේද එසේම ජරාවත් මරණයත් දෙක මේ සත්‍ය මේ සත්‍යයේ ආයුෂය දක්වන කොහොමද මේක කෙරෙන්නේ? මේකට පාස් හදගන්න නම විදිහට මේ ග්‍රාතාව තෝරනවා අපිට මෙන්න මෙහෙම වැටෙනවා මේ කාලේ අපි ඊට අපි ඉදිරිපත් කරනවා නම් එක මේ හැම පොඩි ග්‍රාතාවකම හුඟක් අර්ථ රාශියක් අර්ථ සම්මයක් ඇතුළත ඇතුළත් තියෙනවා ඉතින් ඔන්න මොකද මේ ජරාව මරණය උපරලහා සම්බන්ධ කරලා කියනකොට කොහොමද ඒක තේරුම් ගන්න ඕනේ මෙතන මේ මාක්ෂු කියලා කියන මේ මාර්ගය තමයි ගොපන්න කෙවිල ජරාව එතකොට මාර්යා මාර්යාණන් ගෝපල්ලා ජරානමිත් කෙවිදෙන් මේ සත්‍යාගේ අවශ්‍ය දක්වන කොහොමද දක්වන්නේ අවස්ථාවයි නර්මීක අවස්ථාවකින් ඉවොත් එහෙම ගන්න පුළුවන් දැන් මේ ලෝකෙට කිහි වෙන නරුවෙකුට ලෝකයේ ඇති ඉතාමත්ම රසවත් ප්‍රදායන ආහාරය ලැබෙනවා. කර්මෝකී ඉතාමත්ම රසවත් ප්‍රදායන ආහාරය තමයි මෞඛ්‍ය. තුන් මෞතුලික ලැබෙනවා. ඊළඟට ලෝකයේ ඉතාමත් සුරක්ෂිත ස්ථානය තමයි මෞතුල. මෞතුලත් හැමදාම ඉන්න පුළුවන් හැමදාම ඔය පිළිතුර ලැබෙනවාද? හැමදාම ඔය මෞතුලේ ඉන්න පුළුවන්ද? නැහැ. සම්විධානය සීමාවක් කෙනකොට අර දරුවන්ට එරුණු කිරි බෑරෙනවා. බෑරෙනවා කියන වචනේ කියන්නේ අනිතරා. බෑරෙනවා කියලා කියන්නේ අර බෑරෙනවා කියන එක තමයි කිරි බෑරෙනවා. මේ ජරාගේ අති ජරාගේ පිරදියාත් වුණා. ඊළඟ මෞතුනේ මෞතුරේ නාඩරුවක් තියෙනවා. ඊළඟ මේ දරුවා ඊළඟ මොකද කරන්නේ? අතර ගාතෙන් ඇවිල්ලා ඒ ධන ගන්නවා කියලා ඒ අතරන දරුවා ඊළඟට අතර ගාතෙන් ඇවිදිනවා. ඉතින් මොකක් හරි මේ පරක් කරන ඕන නිසා ඉතින් බරු බෝන්තු කර දෙනවා. ඒගොල්ලොත් එක ඉතින් මේ දරුවා ධන ගන්නා ඉතල යන්තම් අමාරුයි. අනප්පුවක් පත්තල්ලගෙන නැගිනවා. අනේ නැගිටුණාද ඔන්න ඊළඟට වෙන දේ බලන්න. අර මාර්යා ඊළඟට අර ජරා කෙවිත අර ගුරු දෙගුරු දෙවලට දෙනවා. අර වේවල් කෝටු කාරක් සබලාතු කියලා කියනවා වගේ අර ගුරු දෙගුරු දෙවලටම දීලා අර පොඩි එක දක්කනවා තැන ඉඳලා පෙර පසු පාද පෙර පාසු දක්වනවා පසු පාසු දක්වනවා අන්තරා කරන වැඩේ නම් අර දෙන්න බඩුවේ හැමදාම නේද. යාදෝන් පාදරට කියලා ශිෂ්‍යෙක් මේ ශිෂ්‍යයා ළඟට දක්වන්නේ මොනවද? මොන ජරාවෙකට උපකාර කරගන්න ඒ විදිහ තමයි විපාක. විපාක කර කර පාස් කරනවා. පාදනය පාස්. විපාක කර කර මේ ශිෂ්‍යයා පාස් කරන පාස් කරනවා. කොහොම ගිහිල්ලා විද්‍යාල විශ්වවිද්‍යාල වයින් ඉතර ඉහළට ගිහිල්ලා මොන මේ ශිෂ්‍යයා ධර්ම සාහිත්‍ය ධර්ම ධර්මයන් හරියට අර විෂය විෂම සමාජයට වැටෙනවා. විෂම සමාජයට වැටෙනවා. ඔතන ඉඳලා කියන්න තියෙන ටික ඉතලා පරිස්සමෙන් මට කියන්න වෙන්නේ මේ පිටුතුන අපි එක ආමදාම වෙනත් ඉඳ තියෙන නිසා අපි කියමු ගෝපාලගේ කතාවින්ම දැන් ඔය ගෝපාලගේ ගාමී දාත්තගෙන යනකොට සමහර ගාමී ඉඳලා කරගන්න බැරි වෙනකොට ගඩාව තියනකොට මොකද කරන්නේ දෙන්න දෙන්න ඈඳනවා බාන බාන කුඩින ඈඳන කන කළා ඒ ඉස්සරහට දක්වන කොහොම දෙයක් සමාජයේ තියෙනවා ඒක ඉතින් ඉන්නකොට තේරුම් ගන්න කොහොමද කියලා ඒ කොහොමද කොහොමද තල තල අර මේ හරක් බාන වල කො ධර්මයෙන් යනාකලේ ඔය කලුම් කාල අන්තිමට යම් අවස්ථාවක් වෙනවා තල තුනක්. ප්‍රතිවිදි තත්ත්වයටපත් වෙනවා. ඉතින් අර රසමුක්තිය සම්පූර්ණ ලබනවා කියලා ඉතින් ඒකත් ලොකුට ගන්නවා. මේ මොන දැන් නදීයේ නදීයේ දන්නේම නැතුව එහා පැත්තට පිල්ල යනවා. වැඩි කිය කිය කිව්වට ඊළඟට දාන්නෙම නැතුව ඔන්න ජරා වෙනවා. අන්න දෙලින්ම අර්ගිවික ක්‍රියාත්මක අවස්ථාව තමයි මහලු අය. සාමාන්‍ය ලෝකේ ජරාව කියලා කියන්නේ ඒ මහලු අය. දිව්‍යයන් වහන්සේ ගන්නේ පොය ජරාව අන්න මෞකසෙන් එළිය මෞකසෙන් තුලදී තිබෙනවා. ඒ අන්න මෞකසෙන් එළියට ආවට පස්සේ ලෝකේ අර කියාපුතියට මට්ටම් ගන්නේ ඉඳලා ජරා කෙවිල ක්‍රියාත්මක වෙන මාර්ගය වැඩි නේ. ඉතින් ඔන්න අන්තිමට මහලු විය. ජරා කෙවිලත් එක්ක කනග කරන්නේ ඥානය අතට දෙවිලා තියෙනවා දැන් ඉන්නේ අරමිතිය. ජරාව වන්නන් බෑ අරමිතිය. ඊළඟට මේක අන්තිමට වුණුම අවස්ථාවේ වන්න කාර්යාවක් ක්‍රියාව කරන්න කාය ක්‍රියාව වෙලා අවස්ථාව. ඉතින් ඊළඟට වෙන්නේ මොකද්ද? මේ ශරීර කූඩුව මෙච්චර මේ ආසාවෙන් අවල බෝලා නාවල සරසල ආඩම්බරයෙන් ජීවිත සාහිර කූඩුව අන්තිමට මොකද වෙන්නේ අන්න ගොඩිනීමට ගියා අර තනන්තට ගිහිල්ලා අන්තිමට අර ඇතුළත ඉන්න බණුවන්ටත් පිටත ඉන්න බලු කපුටන්ට මේ සයිය පොදු වුණා. ඔන්න ඔක්කල අපිටලා තියෙන හැටියට අර ගාථාගාර මේ පිටත ඊටත් වැඩි සමානක සවිස්තර තියෙන උදාහරණ අපිටලා තේරෙන ඔය විදිහට. ඉතින් ඔය තත්ත්වයේ නිදීමටයි මෙන්න මේ බුදු පියාණන් වහන්සේ උපෝස් කරන සීලය දැක්වේ. ඥානදාන වීමට වලල්ලේ යන මේ නිදි නැතුව මේකේ නිදීමට නම් අපි අර ජීවිතය හා සම්බන්ධ ඒ ක්‍රියාවලින් ක්‍රියාදාමයන්ගෙන් පොඩි විරාමයක් හරි ලබා දෙන යම්කිසි විශේෂ උත්සාහයක් දරන්න ඕන. ඒවා ඉබේ ලැබෙන්නේ නැහැ. වෙලකස්ම තුලින් ආයෙත් වෙලකස්ම තුලින් ඉඳගෙන එකක් නෙවෙයි. ආධ්‍යාත්මික වෙලකස්මත් ඒකේට මෙන්න ඕන. ඉතින් මේ කාණ්‍යත් වශයෙන් ඔය කාණුප්‍රත් බහුල යුද්ධයක් හැටියට බොහෝ දෙනා සැලකනවා. මහා පුදුමන්ත මේ විපත්ති දෙහිලා අහන්න පිටගමන් අහන්න ලැබෙනවා. රෑ හදන්න නගාගෙන ක්‍රීන කිනකොට මොනවා වුණාද කියලා දන්නේ නැති. මහා පුදුමන්ත මේ හිතාගන්න බැරි විදිහට කර අවස්ථාවක් ඉන්නවා. කාර්ය ප්‍රතිශීලී ඕනෑතේ ඉතින් මේ අපි හම්බ වෙන මේ දීපේ නැතුනොත් අපිට බොහෝ වෙලා බොහෝ අවස්ථාවල දුක් ගැනීම කියනවා. අපිට පොඩි වැරදීමක් වුණත් නම් අපිත් ඔබ වහන්සේලා වගේ මහාන වෙලායි කියලා. ඉතින් කොහොම හෝ වේවා මේ කාර්ය පද්ධතියට අපි හිතන්නේ ඔය හිතහිටලා අවස්ථානුකූල වෙන දාන් වතුරු යම් සායවල් මුතු වතුරු ආදී දේවල් නමුත් බුදුරජාණන් වහන්සේ නම් නියමිතකම කාලීපන්තිම කල්ම තියෙන කාලීපන්ති හැටියට සැලකුවේ අන්න අර කියාපු ජරාවත් මරණයත් එක්කයි ජරා මච්චු කියන්නේ. එතකොට ඒකට හොඳ නිදර්ශනයක් ගැන හොඳ ධර්ම කතාවක් තියෙනවා. කදාසද්ද බුදුරජාණන් වහන්සේ හම්බුනාව පරිසිනේ කුසල රාජ්‍ය වල විතරම එකක් කුසල රාජ්‍ය වල වෙනවා සාමාන්‍යයි. නමුත් එම ආවහම බුදුරජාණන් වහන්සේ ආනවා මා රජය මේ කොහෙද ඉඳලා දා මොනවා කර කර ඉඳලා දා ඒක ප්‍රඥාතිය එතකොට මොසල් රජු කියනවා සාමීනි ඓශ්වර්ය මතින් වතුන පංචකාම සම්පත්තියෙන් තොලල් වුණු මහා පොළව රාරගෙන රජ කරන උතුණු පාලන රජදරුවන්ගේ යම් රාජකාරී වෙනවන ඒ රාජකාරී වන නියුක්ත වෙඳලා මම මේ ආයි සමාජික මාත ප්‍රතිමානි කියන්නේ නැත්තේ මම මේ ආවේ නිකන් සාමාන්‍ය වැඩක් කරලා නෙවෙයි. උත්මපලාන රජදරුවන්ට යම් රාජකාරී වැඩ තියෙනවා නම් ඒවයි නිරත වෙන්න ඉඳලා ඉඳන් පහකින් වාස්තවිතා. මොකද පුජානන් වාගේ ප්‍රපාතම නම් කිසි උපමාවක් ඉදිරිපත් කරගත්තා. දැන් මහරජුන් බුදු හිතන්නේ ඔබ හමු වෙන්න එනවා විශ්වාසකාරී දූතයෙක් නැගෙන ඉරිසාවෙන් අවිලා මෙන්න මෙහෙම පණිවිඩයක් දෙනවා මහරජා ධනවදාරණ දේවයන් වහන්සේ නැගෙනහිර දිශාව ඉඳලා මම ඉන්නේ මේ පැත්තේ කළු වලාකුළු ප්‍රතිමා පර්වතයක් පෙරලීගෙන පෙරලීගෙන පෙරලීගෙන යනවා ඒ ඒ පැත්තේ මිනිස්සු කලින් පොඩි කරමින් පොඩි පට්ටම් කරමින් පෙරලීගෙන යනවා මහරජාණන් කරන්න දෙයක් තියෙනවා නම් කරන්න ඕකිනාත් එක්ක මොන බඩේක ප්‍රශ්නයක් තියෙනවා ඒ වගේම මේක ඇවිල්ලා පණිවිඩයක් තියෙනවා අර වගේම වචනවලින් ඊළඟට උතුම්පත්‍රෙන උතුම්දානුත් කෙනෙක් කියලා අර වගේම ආරෝපණය කතා කරලා ධර්මදේශානුස්සවිත ප්‍රණීය. තාම විඥානන හදලා ඉනාදාන මහරජා ඔය විදිහට පරිමිට ආපු අවස්ථාවේ මේ සත් මිනිස්යෙන් විනාශ කරන මහා භයානක උපද්‍රවයක් කරන අවස්ථාවේ මිනිස්යාට භාවිය දුර්ලභන මොකද්ද මහරජා කරන්නේ කොසල් රජු කියනවා මොකක් කරන්නද භාග්‍යතුන් වහන්සේ ධර්මචර්යාව සම්චර්යාව කුසල ක්‍රියාව පුණ්‍ය ක්‍රියාව කරන්න කියලා ධම්මචර්යා සමචර්යා කුසල කිරියා පුණ්‍ය ධර්මචර්යා සමචර්යා සුචර්යාව ඇතුළත සමචර්යා සීලාදාරිය කුසල ක්‍රියා පුණ්‍ය ඕක හැරගෙන කරන්න දෙයක් නැහැ. අපි මට කර කියා ගන්න දෙයක්. ඔන්න ඒකට බුද්ධ ඥානන වාස්තු ප්‍රකාශ කරනවා. මහරජේ මම ඔබට කියා හිටිනා මම ඔබට දන්වනවා. ඔබ රට කරගෙන ජරාවත් මරණය අර්ථ වෙන්නේ අන්නර පරිවතු මාදුන්නේ එතකොට ජරා මරණ ටික ජරාවත් මරණයත් ඔබ යට කරගෙන පෙරලීගෙන පෙරලීගෙන යනවා මොකක්ද මහරජ ගන්න තියෙන්නේ මහරජෝ කියනවා ආදි මාන ජරාවත් මරණයත් පෙරලීගෙන යනකොට නම් මට කරන්න දෙයක් නෑ වෙන යුද්ධ ආදී දේවල් වෙනකොට නම් මේ ඔතුම බලන්නේ රාජධානි වලදී තියෙන හස්ති යුද්ධ කියන්නේ කාලා කියනවා අත්තිද රජවරු තිබුණා ඇස් අස් ප්‍රිය පාපල කියලා සතුරන්ගේ සේනාවක් මේක ගැනයි කියන්නේ හස්ති යුද්ධ කියලා කියන්නේ අතුන් කවල කරන යුද්ධ භාග්‍යතුන් වහන්සේ ජරාවත් මරණයත් ඉදිරියේ හස්ති යුද්ධ වලින් කරන්න දෙයක් නෑ හස්ති යුද්ධ නිෂ්ඵලයි අශ්ව යුද්ධ නිෂ්ඵලයි රථ යුද්ධ නිෂ්ඵලයි පත් යුද්ධ කියලා කියන පාබල සංගයරලක් කරන ක්‍රමයක් කරාගෙන මාර්ගවල තියෙන්නේ. ඊළඟට එතනින් රාජින්ද ඊළඟට කියනවා ඒ වගේම රජවරුන් ඉන්නවා කොහොම දක්ෂ මන්ත්‍රීවරුන් කුමන්ත්‍රණය කරන දක්ෂ මන්ත්‍රීවරුන්. එයාට පුළුවන් සත්තු රජවරුන්ගේ අඩුපාඩුවේ විදුවන ආකාරයේ ඔත්තු සොයලා විදුවන ආකාරයෙන් තියා කරලා ඒ දේශය අසත් කරගන්න උපක්‍රම කරනවා. මේ උපක්‍රම වලින්ම ජරා මරණය ජය ගන්න. කුමන්ත්‍රණ කළා ජරා මරණය. ඊළඟට කියනවා අපරක තියෙනවා අපි වෙන්නේ රජවරුන්ට මහා ධන සම්භාර නිදන් කරපු පොළවේ සාල ධන සම්භාර තියෙනවා. සතුරු රජවරුන් බලවත් වෙනකොට අපිට කර කියා ගන්න දෙයක් නැති වෙනකොට අපි සමාජලාට ඒ ධන යුද්ධ හැටියට දක්වන කප්පන් කප්පන් කියලා අපි සමාජයට කියනවා. නමුත් ජරා මරණයට කප්පන් දිය වෙන්නේ ඔන්න මේ කියන්නේ කොසල් රජු කතා කරනවා. ඔබට ඔන්න බුදු පියාණන් මාසිකේ කාණුව කියන්නේ සීල මහරහතන් කරාමාසිය පෙට්ටි කියනකොට ඔය කියාපු එකකින්වත් ඉන්නේ කියලා ඒ කුසලපති අවසන් කරන්නේ අර කියාපු කාරණාමයි අපි කරපු හිතේ සම්මචර්ය සමචර්ය කුසලපති ඔය අර වෙන පිටක් නැක් කරාමාසිය ඔන්න එයින් අපිට පේනවා අපි දැන් සාමාන්‍යයෙන් කාලී උපත්ති හැටියට කරගන්නේ අර කියලාපු හදිසිය පත්තරවල අලු අකුණින් වැටෙන මහා භයානක උපත්. මොකද වැඩි කටි දවසක් යනකොට මෙයාට මතක නැහැ. විද්‍යාවට කියන්නේ මොනවා? ඕකම අවිද්‍යාව ස්වභාවය. අවිද්‍යාව කාර්යපත්‍ය කියන දාලා ගන්න ඕවා. බුද්ධයන් වහන්සේ කාර්යපත්‍ය කියන කියන්නේ මේ සනාතන ධර්මතාවය. මේ සංසාරයේ උපතන සදාන අනර්ථික විදියට ඒ උපන් වෙලාවේ ඉඳලා ජරා විදියට ක්‍රියාත්මක කරනවා මායя. ඉඳලා දක්කන අවස්ථාවෙන් අවස්ථාවෙන් දක්කලා දක්කලා නියම කරට පමණම උදේ. ඔය තත්ත්වයට ඒකයි බුදු දානන් වහන්සේ මනකට පස්සේ සංසාරින් මිදෙන අවස්ථාව පාළ දෙන්නේ. මේකෙන් ලැබෙන උපරිම ප්‍රයෝජනය ගන්න අපි උත්සාහවත් වෙන්න ඕන. කාල විපාක කියන මේ කතා කරන පින්නතුන් අර මේ ඊට පස්සේ ගැඹුරින් කල්පනා කරලා බලනවා නම් මේ කීටි ගහන් අධිස්ථාන ලැබෙන රෝති මාදීන ලැබෙන කාල ප්‍රතිප්‍රගේ දෙයක් වෙයි සදා කාලික විසංයත් එක්කම යන ජරා මරණ කියන මේකයි කාල විපාක මේකත් එක සටන් කරන්න අර කියාපු බලවේගයක් අත්තත් බෑ අර කියාපු සාමුදාවලි කුමන්තරණ නිධානෙන් බෑ කරන්න කියන්නේ අර ධර්මචර්යා සාමතරන් යාපීට වඩා කියන්නේ ජලවත් ඒකේ අවසාන ප්‍රතිඵලය මේ භාවනා මාර්ගය තුල මේ අවබෝධ කර ගන්න ඕන මේ සංවිදේ යථාර්ථයේ ශරීරී පංචස්කන්ධ යථාර්ථයේ අවබෝධ කරගෙන ඉතින් මේ සංසාරේ අපි මේ මෙච්චර කාලයක් යන එක ඒකට හේතුව බුදු පියාණන් වහන්සේ ඇතැම් අවස්ථාවක වචන දෙකකින් හඳුන්වනවා. අනේ මේ තරම් අනන්ත කාලයක් මේ සංසාරයේ නුඹලත් මමත් ඉහිල්ලා තියෙනවා. කොහොමද ඉහින් තියෙන්නේ ඇවිල්ලා තියෙන්නේ? අවිද්‍යා නීවරණ සංහාර සංයෝජන දෙකේ. අවිද්‍යාව නැමැති අපේ හිත ඒ යථා තත්ත්වය හිතට යථා තත්ත්වය ආවරණය කරන නීවරණය. අවිද්‍යා නීවරණ. ඊනතර සංහා සංයෝජන. සංහා කියන බෑම සංහා කියන බන්ධනේ. ඉතින් අර්ථ වශයෙන් කල්පනා කරලා බලනවා නම් සාතිදීන් යන්න පුළුවන්. මේ අපේ සංසාරයේ අපි කාගේ මෞපිය තමයි අවිද්‍යාවත් තණ්හාව. තණ්හා ජනිතී පුරු සංකුණ සංකේල කියනවා. ඒකට සත්‍යකු පදවක් පද්වන්නේ තණ්හාව. ඒකට මුල් මහත් සංසාරයේ මෞපිය තමයි අවිද්‍යාවත් තණ්හාව. අපි කාගේ මෞපිය ඒ මෞපිය උපත්තානේ නම් මේ වින්නතුන් මතක කරගන්න. අවිද්‍යාවත් තණ්හාවත් හරකිරීම තමයි පරමාදී මොහොත වූයි. අන්න ආපිය උපස්ථා සංසාරම. ඉතින් ඒක නම් අඩුවක් නැතුව කෙරෙනවා. නමුත් මේක කරන තරමටම තමයි දුක වැඩි වෙන්නේ. අවිද්‍යාව කර කරන්නේ නැතුව අවිද්‍යාව කුණී කරගන්න අවස්ථාවල් මත කර ගන්නවා. තණ්හාව කුණී කරගන්න අවස්ථාවල් මත කර ගන්නවා. ඒකටම තමයි මෙන්න මේ වගේ පොහොය උපෝසත් සංගතිය විශේෂ අවස්ථාවක් කරන් මාසෙ මත කරගන්නවා. රහතන් වහන්සේලා කිට්ටු වෙලා ජීවත් වෙනවා කියලා. සංකල්පිතින් දෙවියන්ට කිට්ටු වෙලා ජීවත් වීම රූපවතට කියලා. අපේ ධර්මානුකූල බලනකොට රහතන් වහන්සේලාට ඒකන්නේ මොකද? නිවන් දුවයි. මං දුපායට කිට්ටු වෙලා ජීවත් වීම තමයි නිර්වාණ මාර්ගය දවසින් වෙන්න පුළුවන් වන්නේ. ඊළඟට අර කියපු සංවට්ට විවර්ත කියන කතන්දරය ගැන හිතලා බලන්න ඕන. මේ ලෝකයේ ස්වභාවයම ජාති කරාගේ ආත්මන කියන ඔය ඔය රාමුව යනවා. සංවාට ග්‍රාමී කුසල කියන જાතිය වශයෙන් සංසාරේ හොඳ උප්පත්ති ලැබීමට උපකාර වෙනවා දාන දාන සීලාදී කරන පින්කම් නමුත් අපේ ප්‍රාර්ථනාව චේතනාව ඊට වඩා උසස් ඉලක්කයක් නොදුන අපි අර රවුමා යන්නේ මේ ලෝක බ්‍රහ්ම ලෝක ඔස්සේ ගමින් අනන්ත කල්ප ගණනක් ඒතර අපි මේ මරණවා කියන එක තමයි දිවි ලෝකෙ පිටු වෙනවා කියලා කියන්නේ කොහේ හිතියත් මරණත් පිටු වුණත් මේ සංසාරේ ඔන්න අනිත්‍යතාව තුළ මේ ලෝක සත්‍ය මහා දුක්රට කැරිලා ඉන්නවා. ඒකයි බුදු ඥානන් වහන්සේ මුළුමත් ලෝක ත්‍රාත්‍ය අර දුක කියන එක වචනයට සංකීර්ණයක් හැටියට දැක්කේ. මුළුමත් සංසාර ප්‍රයත්න දුක හැටියට දැක්කේ. මොකද මේක ඇතිවීම නැතිවීම රාශියක් මෙතන තියෙන්නේ. ඒ ඇතිවීම නැතිවීම රාශිය හරි ආකාර නොදක්නා නිසා මේ සත්‍යයෙන් ප්‍රාදාන වශයෙන් අරණාවතුනි අර ඒවා එක එකක් අපි වැඩිව ගන්නවා. ලෝක සත්‍යය මේ රූපය වේදනාව සංඥාව සංස්කාර විඥාන කියන මේවා නිත්‍ය සත්‍ය ඇති දේවල් හැටියට සලකනවා ඒක අර විදර්ශනා කියන ප්‍රඥාව නැතිකම. කොට මේ අවබෝධය හරියාකාර නැති නිසා අර කිව්ව අවිද්‍යා නීවරණෙන් බැහැලා. ඒ නීවරණයෙන් බැසීම නිසාම අර තණ්හාව කියන ඒක තුලින් නැති කර ගන්න තවතාවක්. අවිද්‍යාව කියලා කියන්නේ කොටින් කියතොත් තමක් ඇත කියලා හිතාගෙන. තමක් ඇත කියලා හිතාගැනීම තමයි අවිද්‍යාව. සංහාව කියලා කියන්නේ තවමදිය කියලා හිතා. නමක් ඇත්ත කියලා හිතා ගැනීම කියන ඵලයම තමයි තවමදිය කියලා හිතන්නේ. ඉතින් ඔච්චරයි තියෙන අවිද්‍යාවක් ගන්නවා. මේක හරියාකාර තේරුම් ගන්න නම් අන්න විදර්ශනාත්මක වශයෙන් අවබෝධ කරගන්න වෙනවා. ඥානන් මාසේ ප්‍රකාශය අනිත් කළ අනිත් ධර්මයට අනුව මෙතන තියෙන ඇතීම් නැතිම් රාජ්‍ය පමණයි. අපේ චින්තනයේ අඩුපාඩුකම් නිසා ඉන්ද්‍රියන්ගේ ස්වභාවය අඩුපාඩුකම් නිසා අපිට මේක පේන්නේ නැහැ. අපේ මාසෙට පේන්නේ නැහැ. මාසෙට පේන්නේ නැහැ මේක. ඒ වගේම සාර්ථක ඥානයට අහු වෙන්නේ නැහැ. අතරතාවයකට කරුණයක්. මේක පේන්නේ විදර්ශනා ඒ ප්‍රඥාසිත පමණයි. ප්‍රඥා චක්ෂුෂය මතු කර ගන්නවා. ප්‍රඥා චක්ෂුෂය මතු කර ගැනීම තුළින් යම් අවස්ථාවක් තියෙනවා නම් මෙතන මේ මෙතන තියෙන්නේ ඒ ඇතිවීම නැතිවීම ග්‍රාෆියක් තමයි අවදාන වශයෙන් සිදුවීම් ගොඩක් විතරක් නේද අන්න ඒක තුනේ එතකොට ග්‍රහණය අඩු වෙනවා ග්‍රම් ප්‍රමාණී ප්‍රාවිද්‍යාව අදුණ ඒ ප්‍රමාණයට සංඛාවක් ගන්න අවිද්‍යාව සම්පූර්ණයෙන්ම නැති වුණාම සංඛාවට අල්ලගන්න දෙයක් නැහැ තමක් ඇති කියලා හිතාගත්තු නිසානේ තව මදි කියලා කියන්නේ කොට ඇති කියලා ඇඟීම වෙනුවට යම් එකක්ම සාක්ෂීත්‍රයෙන් මෙතන තියෙන ඇතිවීම නැතිවීම ප්‍රවාහයක් මේ අනිත්‍යතාව කියන අවබෝධය එනකොට මෙතන කියනකොට මේක තමයි තමයි ධර්මයේ සංස්කාර කියලා කියන්නේ සංස්කාර ගොඩක් පමණ ඇති වෙන නැති වෙන අවස්ථා තත්ත්වයක් විතරයි තියෙන්නේ ඒක තුලින් අන්න තණ්හාව මාත්‍රමේ වෙනවා උකයි අර බුදුපියාණන් වහන්සේ මේ නිවන කියලා දක්වන්නේ මේ අපි මේ භවය කියලා ප්‍රාත්මක කියලා අල්ලගන්නේ දැන් ඇත්ත වශයෙන් කියන ජීවිතය කියලා කියන්නේ අන්න අර කියපු අවස්ථා ටිකනේ අර මුලින් ලොකු ජීවිතයක් කියලා මගේ ජීවිතය කියලා අපි ආඩම්බරයෙන් කියන්නේ අර මාර ගොපල්ලා දරා කිවිසින් ග්‍රහ දාගත්තු අවස්ථා තිබෙන අන්තිමේදී මගේ මගේ මේ කාලේ මගේ මේ කාලේ කියලා. නමුත් මේ මේක තුල තියෙන මොකද්ද? අර අනිත්‍යතාවක් ඒ නිසාම ඇති වෙන දුක් ස්වභාවය. ඒ දුක් ස්වභාවය තුලින් අර මතුවෙන් මතු කරගන්න විඥාන වාදී මතු කරන අනාත්ම ස්වභාවය. අනාත්මයක් කියලා ගන්න දෙයක් නැහැ. ආත්මයක් කියලා ගන්න අන්න අර දෘෂ්ටි වශයෙන්. සමාගත් නිත්‍ය සංඥාව ඒක දැඩි වෙරිබ ගන්න මේ කාස්මයක් කියලා හිතා ගන්න. රූපය මගේ ආත්මය, වේදනාව ආත්මය, සංඥාව ආත්මය. ඒ සංකල්ප සාමාන්‍ය පුතඥානය තුළ ওই චින්තන පරම්පරාවයි කියන්නේ. බුදු පියාණන් වහන්සේලාත් කරන නිදීමට නම් සත්වලින් බෑනේ කියන්නේ දැන් තර්ක කළා විදිහට බෑ. අන්නර කියාපු යම් සීලයක් යම් අර්ථිය ඔපිට සීලයක පිළිතර ප්‍රයවර්තන හික්මවා ගැනීම තුලින් සමේතනොත් අර නිහිර සමාදන් වූ දවල් එදිනදා ගෙදර දොරවල් වල තිබුණ ඒ අවස්ථාවට වඩා අසීතේ ලොකු නිස්තරන්ත පාස්තිනවා. කොටි මේ එකක් ප්‍රත්‍යක්ෂයෙන් දුක්ඛම් බරතුමෙන් සාරාදීව හරි වස්තුන ඊළඟට මේ උසස් සීලයක් අධිෂ්ඨාන කරගත්තා. ඒ අධිෂ්ඨාන කරගෙන හරි ආදරේ පැයකට දෙකකට පස්සේ හෝ සාවර්ජනයක් කළ බලනකොට තමයි හිතේ දුක් සතුටක් තියෙනවා. අද මම වෙන අමුතු බුද්ධලේ මම. අදින පමණක් නෙවෙයි චින්තනය මේ මගේ ඊළඟට මේ අනු පූජා කරන ආහාරයෙන් යැපෙමි. මේ දවස ඒ ධර්මයේ හිතේ දාගෙන භාවනාවට හිතේ දාගෙන ඉවත් වෙනවා. ඔබට ඒක තුලින් අන්න යම් කිසි කර්මස්ථාන කුත්‍රමාර්ගවල කරනවනම් හිත එකඟ කරගන්න අවස්ථා වැඩි වෙනවා. ඒක තමයි ළඟට ක්‍රමස්තුමින් එකඟ වුණු සිද්ධ තමන් අර සතිපට්ඨාන භාවනාවක් කරනවා නම් අර කියාපු විදිහට ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන් වෙනවා මේ ශාරීරික යථා ස්වභාවය මෙතන තියෙන නැති නැති රාජ්‍යයක් පණයි ආත්මයක් පණේ ග්‍රහණය කරන්න දෙයක් නැහැ ඒ කියම අවස්ථාව ගැඹුරින් අවබෝධ වුණාම තමයි අර සත්‍ය විදිහට කියලා කියන මේක මේ සංසාරේ අර අමතාත්ත පෝෂණය කරමින් ආ අවිද්‍යාව දනාව පෝෂණය කරපුවා බලවේගය බ්‍රජ්‍රට කරන්න පුළුවන් අර දැඩි ආත්මික වෙනස් වුණාට පස්සේ ඔයගේ ක්‍රමක්‍රමයෙන් ඊළඟ තමයි මේ බුදුරජාණන් වහන්සේ දක්වනාගේ පුණ්‍ය මාර්ග ධර්මය අවබෝධ කරගන්න පුළුවන් නම් මොකක්ද කල්පනා කරගන්න ඕන විශේෂයෙන්ම මේ වගේ දවසක සම්පූර්ණ අපි මේ ශාසනය කියලා සැලකන්නේ මොකක්ද ඔය කිසි පෙළ ගැස්මක් විතරක්ද සංදර්ශනයක්ද ප්‍රදර්ශනයක්ද මේ ආගමේ කියලා කියන්නේ මේක කරන්නේ වෙන කාටවත් මෙන්න නෑ මේ ජීවිතය කියලා තියෙන මේ ජීවිතය තුළ තියෙන කම්පටුල වලින් මිදලා යම් විරාමයක් ලබාගෙන ජීවිතය සිද්ධාස්ථානයකට සංසම්ව රැස් වෙලා ඒ අර කියාපින් දෙන පරම්පරාව රහතන් වහන්සේලාගේ ජීවිතෙන් ලංවීමේ ප්‍රයත්නයක් පමණයි ඒක ප්‍රතිපලියක් දෙකේ හැකියිත සමහරට හොඳ රළුවාම හිත ප්‍රමෝදයක් වෙන දර්ශනයක් වෙන්න පුළුවන්. නමුත් පරමාර්ථය කරන පරමාර්ථය තම තමන් කමඨාවන් වත්තත්තන් දිස්සකෝ ධාතු කියුවා වගේ මේ ධර්මයේ තම තමාම තේරුම් ගත යුතුයි. ඔකට යොදන උත්සාහය තමයි ප්‍රසීලෙන් ආරම්භ වෙන්නේ. සීලෙන් පළමුවෙන්ම ආරම්භ. සීලේ ඥාට සීලේ නිසා ඇති කරගත්තු සිත්තේ ඒකානකාරී සත්‍ය වැරදි නොකළ බව නිසා තමන්ට ඇති වෙන සතුට නිරාණ ප්‍රීතිය උපකාර කරගෙන සම්පූර්ණ කර්මස්ථානයේ සිතපත් කර ගන්නවා. ඒ තැන්පත් කරගත සිත තමයි තාපීත පාරමිතා මේ මොහොතේ මෝරලා තියෙනවනේ. ප්‍රයෝජන කම්මස්ථානිය අනුවන් අර කියාපු දෙකම කියන පංචස්කන්ධය අනුමුණු කරගත් අවස්ථාවේ තේරෙනවා මේ මාවත් අන්තරකෙස් මේ ලෝකයේ ශූන්‍යයි කියලා බුදුන් වහන්සේ ප්‍රකාශ කරන්නේ ඒකයි සාමාන්‍ය කර්ණානුකූලව හිතනකොට මේක කෙනෙකුට මහා බුදුන්සේට බයක් හිතෙනවා ලෝකයේ ශූන්‍ය හැටියට දකින්නේ බුදුන් වහන්සේ අවවාද කරනවා ලෝකයේ ශූන්‍ය හැටියට දකින්නේ කොහොමද ශූන්‍ය වෙන්නේ නාර කියලා කියන මෙතන ආත්ම නිත්‍ය වශයෙන් ගන්න දෙයක් නෑ. මෙතන තියෙන සකස් කිරීම ගොඩක් පමණයි. ඒ සකස් කිරීම ගොඩ තුනේ ඇති කර ගන්න මාන්නේ මම එක් මාගේ කියලා කියන මාන්නේ විතරයි කියලා. ඒක නිසාම දුක්ඛ ලෝකේ ආවේ. නිසාම ලෝකයක් දුක්ඛ අනුදේයම් අවස්ථාවක වුණානම් අන්න කියාපු ශරීර කුඩුව ඉවත් කරන අවස්ථාව මේ තමන්ගේ පරණ වෙච්ච අන්තිම ඉවත් කරනවා මේ අර්ථිතී රහතන් වහන්සේලාගේ ප්‍රතිමාගේ එහෙම සඳහන් කොට කියනවා සමහර රහතන් වහන්සේලා මේ අවසාන අවස්ථාවේ තා ශරීරයට ඒ ජීවිතය කියන්නේ කාලේ ආදාන උත්සව කියලා වෙනම දෙයක් තියෙනවා රහතන් වහන්සේලා ශරීරයට නිහිතාගත්තා නිහිතාගත්තේ කොහොමද ඒ අර යම් කිසි උපවාස කිරිලා වගේ එහෙම කාට ඕගොත් බය කරන්නේ නෙමෙයි මේ මේක තුල තියෙන්නේ අර තමන්ගේ අවසාන අවස්ථාව මේ ශරීරයේ හිතේ මේ ශරීරයෙන් හිත ශරීරයෙන් වෙන් කරගෙන මේකට අර යම් ධාන ශක්තියක් තුනේ මුදීන අවුරුද්දට තේජෝ ගාධාන සම් ධානේ රසිනේට සමව මේක අර මොකද මේ සංසාරෙ මෙතෙක් මේ තම මම නාගේ කියලා ගත්ත ග්‍රහණය එකක් කරන්න ශක්තිය ලබා ගන්නවා. මුතර සංසාරයේ කියලා මේ කියලා කියන්නේ අත්ත වශයෙන්ම මේ භාවයේ ඉතින් මේ සංසාරේ ඉපදමින් මැරමින් යන ගමනේ අවසාන කියලා. ඒක මේ ජීවිතේදීම ලබාගෙන තිබ්බ ප්‍රත්‍යක්ෂ ඒ ප්‍රත්‍යක්ෂය තමයි ශාන්ත ප්‍රණීත නිර්වාණය කියලා කියන්නේ. කල්පනා කර ගන්න ඕන. මෙන්න මේ විදිහේ ඒ පුණ්‍ය ගන්න ඕනේ කියන පිළිතුරු මේ ධර්මයේ ඇති අර ගැඹුරු පැත්ත ගැන කල්පනා කරලා මේ සංසාරේ දැන් ආර්ය ශාන්ත මාර්ගය තුල තියෙන මේ කම්ම සංකල්පයේ නියම පරමාර්ථය නියම වටිනාකම තමයි තේරුම් ගන්න ඕන. මේ සංසාරය කියලා කියන සංසරණය අනිසරණය කියලා ටිකක් තියෙනවා. සංසරණය කියලා කියන්නේ එක එක තැන එකම කරකැවීමයි. විස්තරණය කියලා කියන්නේ පිටට රැඳීමයි. අර විවට්ටේ කියලා කිව්වා. ඒකට විශාල ශක්තියක් අවශ්‍ය වෙනවා. ලෝභයත්, ද්වේෂයත්, මෝහයත් මුල් කරගෙන මේ සංසාරයේ සත්‍යය ගමන් කරන නිසා අලෝභ, අදෝස, සාමෝහ කියලා. ඒ විකුසල් සී මුල් කරගෙනයි මේ සංසාරේ ඉන්න පුළුවන් වෙන්නේ. මේකට අදාළව තමයි මේ ඔක්කොම සීලාදී ගුණ ධර්මයන් කරපු තියෙන්නේ. කල්පනා කරගන්නවා එතකොට මේ යම්කිසි භාවනා කර්මස්ථානය තුළින් අන්නර විදිහට විදර්ශනාත්මකව මේ ජීවිතය අර්ථාත්ත්වය අවබෝධ කර ගැනීම තමයි මේ සංසාරයෙන් මුක්තිය ලබා ගන්න පුළුවන් වන්නේ දැන් බුදුපියාණන් වහන්සේ බොහෝ අවස්ථාවල දක්වනවා මේ මේ ධර්මයේ මේ ප්‍රත්‍යක්ෂය සමහර විට අදන් කෙනෙකුට ධර්මය අසනකොට මතකර ගන්න පුළුවන් ඒ පාරමිතියක් ඒකයි ඒ හින්දාම මේ දියුණු මනසයි සමහර විට ධර්ම දේශනා කරනකොට සමහර විට ධර්ම ගැන සත්‍යයනා කරනකොට මේවත් නැත්නම් ධර්මයේ පිළිබඳව පිළිහි කරනකොට නමුත් ඒවායේ පාස්වෙන් කරහැ කියලා පින්වත් නිතිපතා කළ යුතු දේ තමයි අපි සමාධි කර්මස්ථානක් වෙන්නේ මොකට මේ ශක්තිය නැති වෙන පුළුවන් සම්පූර්ණ කර්මස්ථානයක් තමයි ජීවිතයේ වටිනා වටිනාම ධාරයක් කියන සරදාගෙන ඒක නිතර පුරුදු පුහුණු කිරීම වගේ මේ උපා මුල් දවසේ මාර්ගන්නේ සුභී ජීවිතේ බව. ඉන්ද්‍රා ජීවිතේ සංකීර්ණ කර්මස්ථාන පුදුන පින්නුට අන්කෝය දවසේ නියම ප්‍රයෝජනය ගන්න පුළුවන් වෙනවා. අපේ හිත සිත තුල ඔක්කොම තියෙනවා මේ සංසාරයේ පිළිබඳ රහස. බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරලා තියෙනවා මේ කරේ සුභියක් වගේ කාර්ය වෙනවා. විඥානය නාම රූපය අතර මේ ලෝකයේ මම මාගේ කියලා මමත් කියලා ඒ හැඟීමත් එකම කෙනෙක් තමයි මාගේ කියන එක. ඔය දෙක තුල ලෝකය තර්ක වෙනවා. යම් අවස්ථාවක තේරෙනවා නම් මෙතන මේ ඇතුළතත් පිටතත් කියන දෙකම ශූන්‍යයි. භාවනාවේ වශයෙන් මෙන්න තම කියන්නේ සංස්කාර ගොඩක් පමණ. අනේ කොට තමයි අර විමුක්ති. විමුක්තිය උදාවේ. ඒ විදිහට මේ මේක පොතපත් ඊට ගත්ත දෙයක් හැදීගෙන නෙවෙයි. Tamange ජීවිතය දෙන්න ශරීරය තුලින්. මේක කියන හොඳට අවධානය යොමු කිරීමෙන් එතන තියෙන මේ මේ රූපයන් මේ රූපය ඇතිවීමයි මේ රූපේ ගෙවි යාමයි මේ රූපය පිළිබඳ ගෙවී යාම අපේ ජීවිතයේ සුණාන දාම් සිද්ධ වෙනවා. අපි ගන්න ආහාර වලට ආහාර පාන ආදී ආශ්‍රස් ප්‍රස්වාස ආදී කරන පුද්ගලෙක්ම ඒ පුදුමේ මේ ආශ්‍රස් ප්‍රස්වාස පිළිබඳ ක්‍රියාවලිය කිසිම මොකදයි කියලා ආනාපාන සති. පස්සේ මෙතන තියෙන්නේ මේ මගේ කියලා කියන හුස්ම මොකද්ද මේ ඇත්ත වශයෙන්ම? ආශ්‍රාසය ප්‍රස්වාසය තුළ තියෙන කන්නාර කාගේ විඳයි වඩරවුමයි ආස්වාදයේ කියලා කියන්නේ අර උපාදාන වශයෙන් ගන්නවා බාහිර කිනම් විවාදයක්. ඊට ඒක පවත්ව ගන්න නවත්ත ගන්න උත්සාහ කරනවා. නමුත් නවත්ත ගන්න බැහැ කෘත්‍ය වෙනවා. ඕක ඒකට ස්වාභාවික වගේ වෙන ක්‍රියාවලියක්. මේකට අර උපාදානයේ අල්ල ගන්නවා. මේ අල්ල ගැනීම නිසා මම ඊළඟට අර ස්ථාන අධිකර ගන්නවා මාන්‍ය. මම කියලා. මහත් ලෝකයේම තියෙන මොනවායි පිටර තරංගයක් වගේ ඒ අර උපාදීනිය කියලා කියන්නේ අපි අති සංසාරයේ අපේ කර්ම ශක්තිය ග්‍රහණය කරගත්තු අර මෞකුසෙන් ගලයින මේ කුලා මේ ජීවයයි මේ සත්‍යයක් කියලා කියන මේ සත්‍යයත් ග්‍රහක් අතර වෙනස ඕකයි. ග්‍රහරට නෑ විඥානයක්. මේ සත්‍යය තුළ විඥානය කියලා එකක් තියෙනවා. මේ විඥානය තුළ තියෙන බීජේ මේ සංසාරේ රහත් කොට මෙන්න මේ විඥානය නිසා ලෝකේ ඊළඟට කියනවා මමයේ කියලා ආධ්‍යාත්මික වශයෙන් මේ ලෝකෙ බෙදා ගන්නවා. ඊළඟට බාහිර වශයෙන් කියනවා මේ වටේට පොදු කර ගන්න නිසා ලෝකයේ අර මේ ආස්වාද ප්‍රස්වාද ක්‍රියාවලිය වගේම තමයි ආහාර පාන ආදී හැම එකක්ම මේ ශරීරය තුළට ඇතුළු කරනවා මේකට කියන හැල්ම නිසා. ධම්ම අවස්ථාවර මේක යථා ස්වභාවය අවබෝධ වෙනකොට මෙතන මම කියලා ගන්න දෙයක් නැහැ. මෙතන ක්‍රියාවලියක් පමණයි. මෙතන අර තණ්හාව නිසා අතිආපු ආශාව නිසා අපි මේ වටලව් මේ සංසාරේ වටේ රවුම් නෑමේ පංචකාම සම්පත්තිය දිනීමේ ආශාව නිසා මහා දුක් සමන්දරාව අපි මතු කර ගන්න. මේ දුක දුක බව අවබෝධය නැහැ. ඒකයි අරගෙන ආර්ථික ප්‍රස්ථාර දුක දුක් බව දෙන්නේ අදිම රෝගිය දිහා දැක්වාමයි. අදිම රෝගිය කුට සමුදට අදිම රෝගිය දිහා බලාගෙන ඉන්න තේරෙනවා මේ පුද්ගලයා කරන ඒ කරන වැඩේ හුස්ම ගැනීම පමණයි. ඒ තරම් මේ තමන්ගේ ජීවිතේ තියෙන ආශාව නිසා මුළු මහත් අවධානයෙන් මේක හුස්මක් ගන්න කුෂ්ණයට යොමු කරලා ඒ සතුම රෝගය බොහොම මාරු හුස්ම ගන්න. නමුත් අත්වශයෙන් අත්කාව්‍යතුම රෝගිය මේ සත්‍ය ප්‍රාණීන් කියලා කියන්නේ මේ ආස්වාද ප්‍රාස්වාදයෙන් දැකෙන අය. මේ හැම ප්‍රාණියෙක්ම මේ බාහිර රෝගයේ තියෙන වායෝ වායු ගෝලෙන් කොටසට ඇතුළු කර ගන්නවා. විනාඩියක පිට කර ගන්නවා. ප්‍රතිආවජයක් මහා දුකක්. ඒකට ආසාග ප්‍රසවාගය තුල තියෙන දුක පිළිබඳ පරිවිඩය. ඒකයි බුදු කෙනෙක් වෙන්නේ. ඒක තුලින් අනු ආනාපාන සතිය තුලින් බුදු කෙනෙක් වෙන්නේ ඒකයි. ඒක තුලම තියෙන රහස. ආස්වාදයේ වලින් ඇතුල් වෙනවා ප්‍රසවාසයේ වලින් පිට වෙනවා. මේ ක්‍රියාවලිය මහා දුකක්. මේක අර අදුම රෝගියාගේ උස්ම ගැනීම ගැන දැකලා අපි ඒක දුක් නැගීතුවට අපි එදිනදා ජීවිතේ උස්ම ගන්නවද කියලා දන්නේ කොහොමද කරගන්නේ. ඒක නිසා තමයි බුද්ධ ඥානනාථ ප්‍රකාශ කරන්නේ. අනිත්‍යකරකින් පොඩි හිමාගුවක් ගානක් කරගෙන ආශ්‍රාස ප්‍රසාරී විදියට ආශ්‍රාස ප්‍රසාරී විදියට දුරස්ථාව එක කිසිමත් වෙනවා එතන මේකත් මගේ ආශ්‍රාස මගේ හුස්මයි දැනක් ඉන්නේ වැලි ගොඩක් විතරයි මෙතනක් තියෙන්නේ ඇතීම් නැතිීම් ප්‍රවාහයක් විතරයි මේක හෙලීම තුල තියෙන ඒ වගේ ඇතීම් ප්‍රවාහයක් විතරයි අන්න අර ක්‍රමක්‍රමයෙන් අර අකින් විතර මතක් කරන ධන සංඥාවෙන් ප්‍රාස සංඥාව මතක් ඇති වෙනවා ඝන සංඥාව දන්නේ අවිද්‍යාව කියන ගැන්ම තුලින් සංහාලාගෙන් අලවලා මේකක් හැටියට ගන්නවා. අපි කියන්නේ උපාදානයේ සීමා ගන්න අල්ලගෙන නාතර සීමා ගන්න. අපි අල්ල ගන්න හුස්ම. නමුත් ඒකත් ඔන්න ඒක යාමුදට සතිය යොදනකොට තියෙනවා. මෙතන තියෙන්නේ ක්‍රියාවලියක් පමණයි ක්‍රියාදාමයක් පමණයි. ප්‍රශ්වාසයක් තියෙනවා. ඒ විදිහට. ඒක මේක නිරන්තරයෙන් කෙරෙන එක මහා දුකක්. ඒ වගේම තමයි මේ ශරීරේ පෝෂණය මේ ශරීරය පවත්වාගෙන මේ සඳහා කියන ඒ කම්බතු රාජ්‍ය එකම තමයි සංසාරය යනානාන්ති මාබේ උපමා ප්‍රයෝගයි මේ අවබෝධය අපිට ඇත්ත වශයෙන්ම මේ සංසාරේ කර්මස්ථානයක් හැටියට නොකත හැකියාවක්. ඒ කර්ම කරන එකක් තුළම නිවන තියෙනවා. අර එකක් තුළම නිවන තියෙනවා. වැටෙන කුලේ, පරවෙන මලේ, ධ්‍යාන එකක් තුළ මේ ශරීරයේ කුලේ ඕනෑම කොටසක් අපට පුළුවන් කියන දර්ශනාවල දර්ශනය ගන්නවා. ඒ රහතන් වහන්සේලාට කර්මස්ථාන දේවල් ගැන හිතන මහ පුදුමයි කියලා. ඒ බුදු පියාණන් වහන්සේගේ අතීත සංසාරයේ සමරමංගියේ බණ භාවනාවදී සංසාරයේ යන කලකින් මතු අවස්ථාවලට ගැලපෙන භාවනා කර්මස්ථානයේ මතු කරන තමයි යක්තියේ මොන පාසු වෙන කෙනෙක් නිවන් දක්වා කියන්නේ නරක පේනවා ලෝකයේ මේ ධර්මතාව අනිත්‍යතාව අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවය පිටු කරන නිදර්ශන ප්‍රතිකුත් කියනවා. ඒවා අයින් අපි ප්‍රයෝජනය නොගන්නවා පමණයි. පොදු දර්ශකයාට අර කියාපු සිල් නුවණ සමාධිමත් සිතකින් ලෝකයේ පිළිබඳ සිල් නුවණ ඇති කරගත් කෙනාට අන්නර කියාපු අපි මර්ති පුරාණ ප්‍රතිලක්ෂණයක් ආවා කියලා. ඒ අවස්ථාවේ යන්න සංවේගය දුන්නු. ප්‍රශ්න මාර්ග සංසාර පිළිබඳ ලොකු සංවේගයක් තියෙනවා. ප්‍රමාණම සංවේගය කලකිරීමක් තියෙනවා. මේකෙන් එහා පැත්තට. අන්නේ කලකිරීම නැති නැහැ. දැන් විතර ඒක මුලින්ම මාර්ගඵල ප්‍රතිවේදය ඇති වෙනවා. මොකද මේ ධර්මතාව මේක සිද්ධ වෙන්න බලද්දී ඒකට අවශ්‍ය උත්සාහය පුතරක් ඕන. මේ උත්සාහය කිසිම කර සිටිනවනම් මේ ජීවිතේ දරන උත්සාහය මොකද්ද? අන්න අර රෝගී යථාර්ථය අවබෝධ කරගන්න. මේකක්ම ඥානීයතාව. විවාහිත නඩාරින් සම්මිය ගැති කරගන්නතාවක අර විද්‍යාවස්ථාවක ආවිදර්ශනා නානමත් සම්මවස්ථාව වූවන් සදාදානය අනාදානය අනාර්ථිය මාත්‍රිය නිර්වාණ ධාතු සාක්ෂාත් වෙනවා. ප්‍රාර්ථනා කරනවා. මේ කුමේ දවසක අර නිවනට හිතේ දාගෙන මේක කරන්න ඕන වෙන වෙන පරමාර්ථවල කරගන්න නැතුව අර රහතන් වහන්සේලාගේ ජීවිතේට ලඟ ඒ චින්තනයට ලඟ ඒ චර්යාවට ලඟ මාර්ග ධර්ම කියවන්නේ නැතුණා අනිත් ප්‍රතිපස්ස පූර්ණ කිරීමෙන් තමයි අපි බුද්ධ සාධන බබුවන් සම්වන්ති බුද්ධ සාධන කියලා කියන්නේ සසරින් පාණිවිඩය තමයි ප්‍රධාන වශයෙන් මේක තුල තියෙන්නේ ඒ වාට අමතරව තියෙන එකයි දැන් බොහෝ විට ඉන්නේ තුනක් කල්පනා කරන කාමයේ රැකීමට සාසනොන් යක්තස්වාද සත්‍යහා සම්බන්ධ ප්‍රති සම්පාද ධර්මහා සම්බන්ධිතු කොටස ආරක්ෂා වෙනවා. එහෙම නැත්නම් පිට පොත් විතරයි තියෙන්නේ. කොම්සරාජ් පොතේ අමන්රේගේ සීල තුනේ මේ කළ බණ භාවනාත්මේ මේ ධර්ම දේශනාව ස්වාමීන් වහන්සේ ධම්සාසාවී සති සමාධි ප්‍රඥා ආදී බල ධර්මයන් උපකාවන ඒ කුසල සිද්ධියක් කරගන්න ඒ වායාම සංසප්තුතුනි මේ පින්නතුත් සවිතා සම්මේදා ප්‍රාදාදි මනාන සිර සංසාර යා කුමාරාම ඒ අභිජ්ජේ සිතාවෙන් ක්‍රියාත්මක වූ සම්ථා ඒ නිරෝපධාතු ශක්තියින් ඒ විලාම දේශනා කරනවා ඉස්ලාම් දේශනා සත්‍යයක් වශයෙන් සිදු කරන මොර්ගන් බලාපොරොත්තු වන ඉස්ලාම් ඉස්ලාම් මොර්ගන් තම තමන්ගේ පාස්ම බෝධි මවාමානි තමයි පාස්සා නම් ප්‍රාණින්න දේශනාත්මක සියලුම ලෝක සත්‍ය ප්‍රාර්ථනා පාස්සා සත්‍ය ප්‍රාර්ථනා එතාවතාචම්මි සම්පතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා සබ්බේ දේවානුමෝදිत्वा ගෝචන්තුම සම්පදං ආකාශට්ඨා චුම්මඨා දීවානාගාමහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරංගක්ඛං සාසනං ආකාශට්ඨා චුම්මඨා දීවානාගාමහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිතා චිරං රක්ඛන්තු දේශනං ආවාසට්ඨා යමුනාථා දේවානාගාමනිතා පුඤ්ඤන්තං අනුමෝදිතා චිරං රක්ඛන්තු සුඛපත්තා ජනි සුඛා භවතා ජනි භව සුඛපත්තා ජනි සුඛා හුන්තු සබ්බේ විපානිනෝ සුඛපත්තා ජනි සුඛා භවතා ජනි භව සෝතපට්ඨාජනිසෝකා හොන්තු සබ්බේ විපානියෝ දුක්ඛපට්ඨාජනි දුක්ඛාමරණාජනි භය සෝතපට්ඨාජනි සෝකා හොන්තු සබ්බේ විපානියෝ ඉනා පුඤ්ඤ කම්මේන මාමේ වාග සමාදමෝ සතං සමාදමෝ හෝතු යාතිපාන පත්‍ත්‍යා ඉනා පුඤ්ඤ කම්මේන මාමේ වාග සමාදමෝ සතන් සමාදමෝ දුරාව නිපාන පත්‍යා ඉන්නා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාදමෝ සතන් සමාදමෝ දුරාව නිපාන පත්‍යා සබ්බීතියෝ විරජ්ජන්තු සබ්බ රෝගෝ විනාශිතු මාතේ භවස්වන්තරායෝ සුඛී විදායි සෝහර අරතු සාත්තනං බලං රක්ඛන්තු සබ්බ දේවතා सर्वबुद्धानुभावेन सदा भवन्तु ते भवतु शब्दमङ्गलं रक्षन्तु शब्दवेदता सदा सुखि भवन्तु ते सदा सुखि भवन्तु वर्धापचारिणो චත්තාරෝ ධම්මා වද්දන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරෝග්‍ය සම්පatti සග්ග සම්පatti නේචේ අතෝ නිබ්බාන සම්පatti නාතේ සම්චතු සාදු පින්වතුනි ඔබ සවන් දුන් මෙම දේශනය පිරිසුදු ධර්ම දානයක් වශයෙන්ම අප ඉදිරිපත් කරන බැවින් ඒ කිසිවක් කිසිදු අයුරකින් මුදලට විකිණීම සපුරා තහනම් බව කරුණාවෙන් සලකන්න